අවෛරී වෙම් දිවිය සතුටින් පරිහරණය කෙරෙත්වා දුකින් මිදෙත්වා සියලු සත්හෝද දිසාන දිසාවේද අමනුෂ්‍යයෝද sự thoát hết ta බවුන් වඩන්නට එක්රැසු කල්යාණ මිත්‍රේණි විදිහට අවසරයි පාතබා තිබෙන්නේ ඒ බව හොඳින් ගන්නවා එම නිසා සිතිවිල්ලක් ආවා හිත අපහසුතාවක් දැනුණා කියා භාවනාවේ දියුණුවක් ප්‍රතිතියක් තාම නෑනේ ඒ බඳු පසුතැවිල්ලකට එන්නේ නැහැ. උපදන්නවා. සිතක් තැන්පත් වෙන්නේ නිමිහිට ඒට කාලයක් දිය යුතුයි. කලබල නොකර සිටියොත් තමන් විසින්ම නිදෙනවා තැන්පත් වෙනවා හරියට පැත්තකින් තැබූ දිය බඳුනක් වගේ භාවනාවේදී එක්තරා විදිහකට මනස නැමැති දිය බඳුන පසකින් තබනවා ඒට නමස්්‍ය ලෙස ඇඟිලි ගැසමින් බලහත්කාරයෙන් තන්පත් කරන්න යෑම වෙනුවට සිතවිලි ආවාවේ මතකයන් මතක් වුණාවේ භාවනාව නැමැති මන්දිරේ දොරටු වාසලේ මේ හැම ඉතිවිල්ලක්ම ගැවසුනාවේ භාවනාව තුලට ගන්නේ උස්ම පිළිබඳ දැනීම පමණයි එන හුස්ම ගත් හුස්ම ගන්නා හුස්ම පිළිබඳ දැනීමයි ප්‍රකාශිත කරන පිට වෙන හුස්ම ගැන දැනීමයි ඇතුළට ගන්නා හුස්ම ගැන පිටතට හෙළන හුස්ම ගැන සම්පූර්ණ අවධානය මොහොතින් මොහොත සිත උස්මට එකඟ වීම අත්දකින්න ඒකාග්‍රතාව එකඟ බව ඇති වෙන්නේ පවතින්නේ හුස්මෙන් හුස්මටයි හුස්ම දැන් ගන්න හුස්ම අරගෙන පිට කරන තුරු ඉන්න පුළුවනි නම් අවධානයෙන් මන සිතවිල්ලාවත් ඒ තමා ඒකාග්‍රතාවය ඇති කරගත යුතු පවත්වාගත යුතු ආ වැඩි දියුණු කරගත යුතු එකඟ බව නම් එයයි. හුස්මෙන් හුස්මට හුස්මෙන් හුස්මට සිත එකඟ වන විට සිතටම හරි සතුටුයි Tamanට ඒකාග්‍ර වෙන්න පුළුවන් වීම ගැන සිතවිලි සමග පටලැවෙමින් සිටින විට ඒ දුවන හිත නොහඳුනන මේ ඒකාග්‍ර භවයේ සතුටයි මිහිරයි රසයයි භාවනාවේදී පළමු වරට අත්දකින්ට ලැබෙනවා. සැක නම් හිත එකඟව තියෙන්න ඕනේ කියන ඒ ලොකු බලාපොරොත්තුව වෙනුවට මේ මොහොතේ ගන්න හුස්මයි පිට කරන හුස්මයි ගැන පමණක් සාවධාන වීම ප්‍රමාණවත් ඊළඟ භාවනා වාරේ එනතුරු මෙබඳු සම්සුන් බවක් අත්දකින්න පුළුවන් කියන කාරණය අමතක කරලා ඔහේ හිතට දුවන්න දෙන්නේ නැතිව මතක් වෙන මතක් වෙන වෙලාවේ බලන්න හිත තමන් ළඟට ගන්න ඒ වෙලාවේ සිදුවන උස්මත් සමග ඒ සඳහා තත්පර දෙක තුනයි යන්නේ ඕනෑම තැනක ඕනෑම වෙලාවක හිතට මේ සුවය දෙන්න පුළුවනි එබඳු අවස්ථා සිය ගණනක් එක දවසක් ඇතුලේ හොයාගන්නත් පුළුවනි තප්පර දෙකේ තුනේ විවේකයන් ඉබඳු කලබලකාරී කාර්ය බහුල ජීවිතයක කෙටි විවේකයන් සහිත රසවත් සම්සුන් දවසකට සෑම දිනාටම තිරුවන් සරණයි